දැන් මේ තවත් ප්‍රශ්නයක් අහනවා. ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපාසය, ඒ වගේම චක්කු සංපස්සජ වේදනා ආදි වශයෙන් පෙන්වා තියෙන මේ ක්‍රමයක් තියෙනවා. ඒතර අන්නේ ක්‍රමයට හටගත්තාම අහන්නේ මෙම ක්‍රියාවලිය සාමාන්‍ය පුද්ගලයෙකුට කොහොමද? රාතන් වහන්සේලාට කොහොමද? ඒ වගේම අන්ධ පුද්ගලයෙකුගේ ස්වභාවය කොහොමද කොයි විදිහකද කියලා මේ වගේ ප්‍රශ්න කීපයක් මේ අහන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං මේක සිද්ධාන්තයක්. ඇහැට රූප පටිච්ච වුනහම ඒ හේතුවෙන් උපදිනවා චක්කු විඥානේ දැන් මේ පටිච්ච කියන වචනේටත් විවිධ ප්‍රශ්න තියෙන හින්දා මෙයා කියන්න හරි අමාරුයි. මම නිරුක්ති විග්‍රහ කළා දෙන්නේ නැතුව තෝරා ගන්නවත් බෑ අර්ථේ. යම් කිසි තැනක සමානව ගැළපෙන දේ සමාන ගැළපෙන දෙයට එකතු වෙනවා. පටිච්ච වෙනවා කියන අර්ථය ඔන්න ඔය අර්ථයක් තියෙනවා. යමකට ගැළපෙන්නේ යමක්ද ඒකට ඒක එක් වෙනවා. ඒ අනුසාරයෙන් යම්කිසි ප්‍රතිඵලයක් ගොඩ නැගෙනවා. දැන් ඇහැට ශබ්ද පරිච්ඡ වෙන්නේ නැහැ. ඇහැ කියන්නේ රූපයන්ට ගෝචර වෙන වස්තුවක්. නැන රූප ගෝචර කරගන්න වස්තුවක්. ඇහැට ශබ්ද ගෝචර නැහැ, පරිච්ඡ නැහැ. දැන් මෙහෙම කියන්නේ පටිච්ච කියන වචනේ අදහස වැටහෙන්න ඕනේ. එහෙනම් ඇසට ගැලපෙන දේ ඇහැට පටිච්ච වෙනවා. මොනවද? බාහිර ලෝකේ තියෙන රූප නැන බාහිර දේවල් නිසා හටගන්න රූප ඇහැට පටිච්ච වෙනවා. කනට රූප පටිච්ච වෙන්නේ නැහැ, ශබ්ද පටිච්චයි. සුවඳක් එහෙම ආවට කනින් ගන්න බෑ. මොකද කන හැදිලා තියෙන්නේ ඒකට අවශ්‍ය දේ ගන්න. ඉන් පටිච්ච වෙනවා ගහ මේ පටිච්ච කියන වචනයක් ගත්තාම ඔකට විරුද්ධ වෙනවා. භාෂා න්‍යායට විරුද්ධයි කියනවා. පටිච්ච කියන වචනේ අර්ථය වතෝලා ගත්තා නම් ඒත් ඇති. අපිට අවශ්‍ය වෙන්නේ ධම්ම අවබෝධයේ අර්ථය. එනම් යම් කිසි දෙයක් යම් කිසි ආකාරයකට ගැලපෙනවා. සුදුසු සත්‍යයට අවශ්‍ය දේවල් එකතු වෙනවා. ඒ හේතුවෙන් යම් කිසි ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක අපි දකින්න ඕන විදිහට. එහෙනම් රූප නැමැති බාහිර ලෝකේ හටගන්න අරමුණු ගෝචර කරගන්න ඇහැ නැවති ඉන්ද්‍රියක් හැදිලා තියෙනවා. අන්න ඒකට ඒක එකතු වෙලා එනවා. ගැළපෙන දේ ඉච්ඡ දේ ඒකට සම්බන්ධ වෙනවා. පටිච්ච වෙනවා. ඒතර ඒක ප්‍රතිඵලයක් වශයෙන් හට ගන්නවා චක්කු විඥානය. චක්කු කියලා කිව්වට හටගත්තේ විඥානයක්මයි. ඒ විඥානය ඇහෙන් හටගත් නිසා චක්කු විඥානය කියනවා. කන්ට ශබ්දයක් එනකොටත් විඥානයක් හට ගන්නවා. ඒක ශබ්දයක් මුල් කරගත්ත නිසා ඒකට සෝත විඥානය කියනවා. මෙන්න මේ ආකාරයට චක්කු විඥාන සෝත විඥාන ආදී පහළ වෙන්නේ. ඒ ඉන්ද්‍රියට ගැළපෙන දේ ඒකට පරිච්ඡය වුණාම එතකොට ඇහැට රූප පරිච්ඡ වුණාම තමයි චක්කු විඥාන හටගන්නේ. දැන් මොකද වෙන්නේ? චක්කුංච පරිච්ඡ රූපේච උපාදේති චක්කු විඥානං තින්නා සංගති පස්සෝ. දැන් මේක විග්‍රහ කරන්නේ මේ තුනේ එකතුවෙන් ස්පර්ශ වෙනවා කියලා. මේ සංඝ කියන වචනේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ පංචකාමයටම කියන නම සංඝ. සංඝහ නෙමෙයි. සංඝහ කියන අය ඊට වඩා විශේෂයි. ඔය සං කියන විවිධ අවිද්‍යා තෘෂ්ණා ආදියෙන් හෝ මොන දෙයකින් හරි එකතු වෙන දෙයක් තියෙනවා නම් ඒ වැඩක් නැති එකතු වෙනවා බෙදා හරින ලක්ෂණයක් තියෙනවා සංඝහ වල. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගෙන දේවල් බිදහරිනවා. ඒකතුවෙන් බිදහරින නිසා සංඝහ කියන ගුණයක් එනවා. ඒවා සමග බැඳෙන ලක්ෂණයක් එනවා. ඒක සංඝ වෙනවා. සංගොල ගෑවි ගෑවි ඉන්නවා. සංඝ මේ තින්නා සංඝ මෙතන තියෙන සංඝ නෙමෙයි. එහෙනම් මේ තුනේ සංඝය මොකද්ද? සංඝ කියන්නේ මොකටද? දාපුවාම පෙන්ලා තියෙනවා. පංචකාමීට සංඝ යනු නමකි. එනම් මේ පංචකාමී මෙතන ඉන්නේ රූපකාමී. මේ රූපකාමී එනතෙන්ට සම්බන්ධ වෙන කාම කොටසක් තියෙනවා. සංඝ තුනක්. අන්න ඒක මොකද්ද කියලා බලන්න ඕනේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිසති. මෙන්න එක සංගය. ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ කාටද? ආස්වාද හොයන්න යන මේ පෘථජන මිනිසයාගේ ස්වභාවයයි මේ කියන්නේ. එයාට හැ හරි වටිනවා. රාතන් වහන්සේට නම් වටින්නේ නැහැ. රාතන් වහන්සේක දුක්ගොඩට දාලා තියෙන්නේ. දුක්ගොඩේ භාණ්ඩයක් හැටියට. ආර්ය මාර්ගය අනුගමනය කරන අයත් ඒ ඒ මට්ටමින් ඒක දෘෂ්ටි වශයෙන් මිදිලා ඉන්නවා. ඒක දුකට අයිති එකක් මිස සැපට අයිති එකක් කියලා හිතන් නිගමනය කරන්න බෑ කියන දෘෂ්ටියෙන් මිදිලා ඉන්නවා. ඉතින් ඒ වගේ මේ තින්නම් සංඝ කියන යමක් ඇත්නම් මෙන්න මේකෙදි මේ කෙලෙස් තුනක් එකතු වෙන හැටි පෙන්වන්නේ. අන්න අර ඇහ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. හේතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එතනි වී සමානා නිවිසති. ඔන්න ඇහැ නිසා හටගන්න තෘෂ්ණාව. ඇහි හටගන්නේ. ඇහැ නිසායි හටගෙන පවතින්නේ. එත නිවී සමානා නිවිසති. අන්න ඒක පැවතීම් වශයෙන් එහි පවතිනවා. මෙන්න එක සංගයක්. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එතනි විසමානා නිවිසේ මෙන්න දෙවෙනි සංගය රූප කෙරෙහි තියෙන තෘෂ්ණාව චක්කු විඥාන ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එතනි විසමානා නිවිසති මෙන්න චක්කු විඥානීය පිළිබඳ සංගය ඔය කෙලෙස් තුනක් ඒසා ලෝක සත්‍යෝ ඇහැට ආසයි රූපේ රූපේට ආසා කරනවා. චක්කු විඥානීයට ආසා කරනවා. ඔන්න ඔය සංගතුණුගේ එකතුවක් ආවම තින්නා සංගති පස්සෝ. මෙන්න සසර ගමන්ට හේතු වෙන ස්පර්ශය. සංග තුනක් නිසා ගොඩ නැගෙන ස්පර්ශය. හැබැයි අනේ මන්ද මේවා කියා දෙන්න ගියා මට බැනුම් ගහන්නත් වෙනවා. මොකද හේතුව අපි අහලා නැති වචන නෙමෙයි කියන්නේ අහලා නැති අදහස් නෙමෙයි දෙන්නේ කියලා. පොඩ්ඩක් මේ අදහසේ ගැළපීම හිතලා බලවනම් හුඟක් වටිනවා. වැහිලා තියෙන තැන් ගන්නවා කිව්වේ ඒකයි. මේ තුනේ එකතුව ස්පර්ශයයි කියලා හැම ගත්තොත් ඔය තුන රහතන් වහන්සේලාත් එකතු වෙනවනේ. ඇහැ තියෙනවා රූප තියෙනවා. ඇහෙන් රූප බලපුවහම චක්කු විඥානයේ පහළ වෙන රහතන් වහන්සේටත් පහළ වෙනවනේ. එහෙනම් මොකද්ද තියෙන වෙනස? ඒ විඥානේ හටගන්නේ කොයි විදිහටද? රාතන් වහන්සේගේ කොටසක් ඔකේ අඩුයි. ඇහැ පිළිබඳ සංගයයක් නැහැ. රූප පිළිබඳ සංගයේවත් ඒ කෙලෙසයක් නැහැ. උන්වහන්සේට කෙලෙස් මිනවලා. චක්කු විඥානීය යම් සංගයක් තිබුණාද කෙලෙසයක් තිබුණාද ඒකත් නිවලා. එහෙනම් ඇහැ තියෙනවා රූප තියෙනවා පෙනීම තියෙනවා. පෙනීමේ බැඳිලත් නැහැ, ඇහි බැඳිලත් නැහැ, රූපේ බැඳිලත් නැහැ. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවී ස්පර්ශයේ හැටි. එහෙනම් ඒ ස්පර්ශය සංස්පර්ශයක් නෙමෙයි. ස්පර්ශයයි සංස්පර්ශයයි දෙකක්. මේවා විග්‍රහ කරලා නැහැ. බොහොම අඩුයි විග්‍රහ කරලා තියෙනවා. තත්ත කතමා සලායතන පත්‍යා පස්සෝ මේ සලායතනයන්ගේ ස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, જીවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ, අයං උච්චති සලායතන පත්‍යා පස්සෝ. ඔන්න ස්පර්ශය පිළිබඳව නිर्देशේ. දැන් නිකම් ස්පර්ශය කියලා කිව්වට ඒක මාත්‍රිකාව. මාත්‍රිකාව විග්‍රහ කරනකොට ඒක සංස්පර්ශ කියලා වචනයක් ආවා. එහෙනම් මොකද්ද මේ ගොඩනැගෙන්නේ හලායතන ප්‍රත්‍යයෙන් ප්‍රස්ව කිය හිටම් පරිච්ඡම උපාදීදී ගොඩනැගෙන්නේ ඔන්න ඒ සංස්පර්ශය. එහෙනම් මෙතන ගොඩනැගෙන්නේ චක්කු ස්පර්ශයක් නෙමෙයි චක්කු සංස්පර්ශයක්. මොකක් නිසාද? අවිද්‍යාව තෘෂ්ණා මූලිකව ගොඩනැගෙනකොට ඇහැට රූපයක් දැකලා චක්කු විඥානයක් හැදෙනකොට ඒ කාරණා තුනම අරගෙන තෘෂ්ණා දැලට වට වෙලා පුතත් ජන කෙනාගේ ස්වභාවය. ඒකෙන් හටගන්න ස්පර්ශයක් තියෙනවා නම් නිකාම ස්පර්ශයක් නෙමෙයි සංස්පර්ශයක්. ඒ කියන්නේ අර අවිද්‍යාව තෘෂ්ණා සහගත ස්පර්ශයක්. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? පස්සපත්‍ය වේදනා කියන කොටස ඇති වෙනවා පරිච්ඡසමුප්පන්නව. එහෙනම් පස්සපත්‍ය වේදනා කියනකොට පරිච්ඡසමුප්පන්නව පෘථජ්ජනයට මොකද්ද හටගන්නේ? තත්ත කතමා පස්සපත්‍ය වේදනා අන්න පටිච්චසමුපාදය විග්‍රහ කරන තැන තියෙන හැටි. මෙහි ස්පර්ශ පස්යෙන් වේදනාව වෙනවා කියන්නේ කුමක්ද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං උච්චති පස්සපත්ත්‍ය වේදනා. මෙන්න පස්සපත්ත්‍ය වේදනා කියන මාතෘකාව ಉದ್ದೇಶේ විග්‍රහ වෙලා තියෙන හැටි නිද්දේශ වශයෙන් එහෙනම් අවිද්‍යාවෙන් හටගන්න පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හේතු කොටගෙන යම් වේදනාවක් පහළ වුණාද ඒක නිකම්ම වේදනාවක් නෙමෙයි සංපාසජා වේදනාවක් සංස්පර්ශයෙන් ජනිත වෙච්ච වේදනාව එහෙනම් සංස්පර්ශයේ උනේ මොකද්ද රහතන් වහන්සේට ස්පර්ශය පෘථජ්ජනයාට සංස්පර්ශය ඒ වගේම රහතන් නොවනාටත් සංස්පර්ශ තියෙනවා ඒ මට්ටමට. ඉතින් ඒකට එකතු වෙච්ච යමක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා ගෑවිලා තියෙනවා. රාතන් වහන්සේ ඒක නැහැ. ඔන රහතන් වහන්සේගේ ස්පර්ශය සහ රාතන් වහන්සේ ලබන වේදනාවේ වෙනස දැනෙනවා. මොනවද දැනෙන්නේ? ඒක විපාකයක් නිසා. ඉෂ්ට ප්‍රිය නම් දැනිච්ච දේ සැප වශයෙන් දැනෙනවා. ඒ කියන්නේ එතන එන්නේ සැප සැප කියන ස්වභාවය. සැප කියන වින්දනේ. අපිරිය එකක් ආවොත් දුක නැමැති වින්දනේ. මධ්‍යස්ථ එකක් ආවොත් උපේක්ෂා නැමැති වින්දනේ. ඔන්නෝකට කියනවා වේදනා. ඔය සැප දුක් උපේක්ෂා කියන වේදනා අවිද්‍යාව සහගත වුණා නම් ඒවේ 아무දු කහටකුත් එකයි එක ගොඩ නැගින්නේ. එහෙම ගොඩ නැගින්නේ පෘථජන හිතක ප්‍රධාන වශයෙන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒකෙන් හටගන්න වේදනාව සංපස්සජා වේදනා. සංස්පර්ශේ නිසා ජනිත වෙච්ච වේදනාව. රහතන් වහන්සේට ස්පර්ශයෙන් ආපු වේදනාව කායිකයි. දැයින එකක් විතරයි. දැන්නවා කියන්නේ වින්දනය වෙනවා. දැනෙනවා කිව්වොත් ඒක විඥානයේ සතු වැඩා. වින්දනයේ වේදනා සතු වැඩා. රූපේ මූලිකයි. වේදනා කියන්නේ විඳීම සතුයි. සංඥා හැඳිනීම සතුයි. සංකාර රැස් කිරීම සතුයි. විඥාන දැනීම සතුයි. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ වැටහෙන ආකාරය තෝරා ගන්න ඕනේ. රූප ඉන්ද්‍රිය ගෝචර වෙනවා. හැඩතලයක් ඇති කරනවා. වේදනාව වින්දනයක් දෙනවා. සැප දුක් උපේක්ෂා වශයෙන්. සංඥාව හඳුන්වලා දෙනවා. ආකාර වශයෙන්, වර්ණ වශයෙන්. සංකාර ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරන අර්ථයේ සංකාරය එනවා. විඥානේ දැනෙනවා. ඔවා කොහොම රූපක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා, සංඥාවක් දැනෙනවා, සංකාරයක් දැනෙනවා, විඥානයේ විඥානයක් දැනගන්නවා. දැනගන්න අර්ථයෙන් විඥාන වෙනවා. එයා ලෝකේ දැනගන්න මොනවද හැදිලා තියෙන්නේ? මායා දර්ශන. මායා ස්වභාව. අන්න ඇති වෙන වෙනස දකින්න ඕනේ. ඉතින් මෙන්න මෙතන මොනවද දැන් හටගත්තේ? පසපත්‍ය වේදනා. අන්න දැන් ආවා. චක්කු රූප, චක්කු විඥාන, චක්කු සංපස්ස, චක්කු සංපස්සජා වේදනා. දැන් ওই කාරණා ටික හටගන්න ආකාරය ඇවිල්ලා පෙන්වුවේ. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ ටික හටගත්තාම මේ ටික නිසා සාමාන්‍ය පුද්ගලයා තියෙන වෙනස. ඒක තමයි කිව්වේ අවිද්‍යාව තෘෂ්ණා සහගතයි සාමාන්‍ය පුද්ගලයාගේ ওই ටික. එතකොට ඒවැය තියෙනවා අවිද්‍යාව නිසා හටගත්ත තෘෂ්ණා සහගත බව. ඒකනේ බැඳිලා තියෙන්නේ. ඒ නිසා එයට ස්පර්ශ නිකම්ම ස්පර්ශ නෙමෙයි සංස්පර්ශ. වේදනාත් නිකම්ම වේදනා නෙමෙයි සංපස්සජා වේදනා. ඒ නිසා එයට ගොඩ නැගෙන යමක් තියෙනවා. වේදනාපත්‍ය තණ්හා කියලා. තණ්හාව ගොඩ නැගුණාම සසරට අවශ්‍ය කරන ආහාරය නිපද වෙනවා. උපාදානීය නිපදවනවා. භවයට ජාතියට හේතු වෙනවා. මෙන්න මේ ආකාරයයි ඇහැට රූපයක් දැක්කහම ඇතිවෙන ක්‍රියාවලිය පෘථජන පුද්ගලයෙකුට නම් සාමාන්‍ය පුද්ගලයෙකුට සසරට හේතු වෙන්නේ. රාතන් වහන්සේගේ තෘෂ්ණාව අවිද්‍යාව එක නැති නිසා ඇහැ ඉන්ද්‍රියක් පමණයි. රූපය යම් ද්‍රව්‍යයක් විතරයි. චක්කු විඥාණය එක්තරා දැනීමක් විතරයි. ඒ දැනෙන එකට ස්පර්ශ උනේ ඒකත් ස්පර්ශයක් විතරයි කෙලෙස් වලින් තොරයි. එන සම්පස්යෙන් හටගත්තා වූ වේදනාවක් රාතන් වහන්සේට නෑ ස්පර්ශයෙන් හටගන්න වේදනාවක් විතරයි. එහෙනම් මානසික වේදනාව රාතන් වහන්සේට නෑ. කායික වේදනාව තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට කායික වේදනාව මුල් කරගෙන මානසික වේදනාව හුඟක් නැගිනවා. සම්පස්සජා වේදනාව තෝරගන්න ඕන හැටියා. කවුරු හරි පාරක් ගැහුවා. රිදුනා. වැඩි වුණොත් විනාඩි 2යි 3යි 4යි ඉවරයි. ඊට පස්සේ එතන රිදෙන්නේ නැහැ. හැබැයි හිතට රිදුනා ඊට වඩා හුඟක් ලොකු එකක්. අර පුදුලා මතක් වෙන මතක් වෙන ගාන්නේ ඔලුකා මට ගැහුවනේ. මට ඒවිල හරියට හිතුණා. ඕකට හොඳක් වෙන්න එපා. ඕක හරි හතරමගේ. ඉතින් පටන්ගෙන දැවි දැවි දැවි දැවි අර වේදනාව වෙන ක්‍රමයකින් මෙනෙහි කරනවා. දැන් හිදිලා ඉවරයි. එන හිතර කාවැදිච්ච වේදනාව සම්පස්සජා වේදනාව. ඒ ස්පර්ශය අල්ලාගත්තා. ඒ ස්පර්ශය බැඳුණා. ගැටීම් වශයෙන් බැඳෙනවා. ඇලීම් වශයෙන් උත් බැඳෙනවා. සුව වේදනාවක් ආව නම් ඇලීම් වශයෙන් බැඳෙනවා. ඒ ඇලීමට හේතු වෙච්ච වස්තු පරිසර සියල්ලම බැඳ ගන්නවා. ඒක මනසට එකතු වෙනවා. සං වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ස්පර්ශයේ සංස්පර්ශයක් වෙනවා. යලි යලි මතක් කර කරත් ආස්වාද විඳිනවා. ඒ ඒ කියන්නේ ආස්වාද පැත්ත. අර වේදනාව විඳින පැත්ත දුක් වේදනා පැත්ත. අර විදිහට අපහම ගැටෙනවා. අන්න සම්පස්සය වේදනාවේ හැටි. වේදනාව කියන එක කයට දැනෙනවා. සැපත් දැනෙනවා, දුකක් දැනෙනවා. මේ පෑන් ටිකක් එහෙම අරගෙන මේ බොල්ල දුන්නොත් එහෙම රාතන් වහන්සේ නමට. පැහිරා දැනෙනවා. ඒක වතුර වාගේ කියන්නේ නැහැ. ඒක පැහින් රසයි. ඇහුවත් උන්වහන්සේට ඒක කියනවා මේක පැහින් රහයි. දැනෙනවා. හරි රහයි නික තලු ගහන්නේ නැහැ. ඒ තලු ගහන එක තියෙන අනික් අයට. උන්වහන්සේට එහෙම එකක් නැහැ. රහ දැනෙනවා දැනෙන දැනෙන රහ පස්සේ ඇලෙන්නේ නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් පේනවා රහතන් වහන්සේ රැහැට. ඒ පැන්නේ හරි ලස්සනයි නිකේ බලා ඉන්නේ. චි හරි ගැතයිනේ කියලා එහෙම කියන්නේත් නැහැ. ඒ ඇලෙන ගැටෙන හේතු වෙන හේතුකාරකේ උන්වහන්සේගේ මනසේ නැහැ. ඒක නිරෝධ වෙලා. අන්න ඒක තමයි ස්වභාවය. ඉතින් රහතන් වහන්සේගේ හිතේ ස්වභාවයයි පේන කෙනාගේ ස්වභාවයයි ඒක. ඉතින් අන්ධ කෙනෙකුට බැලුවොත් අන්ධ කෙනාට ඇසත් නැහැ, රූපයත් නැහැ, චක්කු විඥානයත් නැහැ, චක්කු සංපාසයත් නැහැ, චක්කු සංපාසයේ වේදනාවක් නැහැ, කර්ම විපාක වශයෙන්ම ඇහැ අහිමි වෙලා. ඉතින් ඇහැ පිළිබඳ යම් කිසි ආකාරයෙන් දැකිය යුත්තක් තියෙනවා ඒක තේරෙන්නේ නැහැ. ඇහැ කියන්නේ මොකක්ද අහපුවාම දන්නේ නැහැ. රූප කියන්නේ මොනවද අහපුවාම ඒත් දන්නේ නැහැ. කැතයි ලස්සන ඇඳුනක් දහුවා මෙහෙම එකක් දන්නේ මොකද කර්ම විපාක වශයෙන් මේ ඉන්ද්‍රිය අහිමිලා ඒ උනාට විපාක විඳින අනික් ඉන්ද්‍රියයන්ගෙන් ඉපදිලා දැන් කන දිව නාසය ශරීරයේ තියෙනවා ඇහැ නැහැ හැබැයි ඇහැ නැති කෙනාට තියෙන පාඩුව දැනෙන්නේ කන දිව නාසය ශරීරය මන කියන මේ ටික තියෙනකොට ඒකෙන් වැඩ ගන්න බෑ ඇහැ නැතුව හරි අමාරුයි ඒ නිසා ඇහැක් නැති පාඩුව, පෙනීමක් නැති පාඩුව විඳිනවා දුක් විඳ විඳ. අඩුපාඩුවක් තියෙන බව පේනවා අනික් අයට වාගේ නෑනේ මට. අනික් අය ගමනක් යනකොට යන විදිහට මට යන්න බෑනේ. මොනවා හරි මට අඩුපාඩුවක් තියෙනවා පේනවා කියන එක දන්නේ නැතත්. ඒ જાත්‍යන්තියෙකුට නම් පේනවා කියන එක වැටහෙන්නේ නෑ. නමුත් එයා අඩුපාඩුවක් ඇති බව දන්නවා. කෙනෙකුට ඇහෙන්නේ නෑ. ඇහෙන්නේ නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇද්දකට පේනවා නම් නාසයේ ගඳ සුවඳ දැනෙනවා නම් නාහයකුත් තියෙනවා නම් ඇද්දකක් තියෙනවා නම් ඒවා රහ බලන දිවකුත් තියෙනවා නම් ස්පර්ශ ලබන කයකුත් තියෙනවා නම් ඒවා විඳින හිතකුත් තියෙනවා නම් ඇහෙන්නේ නැති එකේ පාළුව එතන නැගිනවා. එනම් ඔය එක ඉන්ද්‍රියක් නැතික මේ පාඩුව කර්ම විපාකයක්. එහෙම නැත්නම් ඊට අවශ්‍ය පරිසරයක් තියෙනවා. මේ ඇහැ කන දිව නාසය ශරීරය ඇසුරු කරන පරිසරේ නැති පැත්තක් තියෙනවා. ඒකට කියනවා අරූපාවචර. අරූපාවචරයට ගියහම මේ පරිසරය තුල අනික්වය සම්බන්ධයක් නැති නිසා ඇස ඇස කල දිව නාසය ශරීරය නැති ප්‍රශ්නේ දුකක් වශයෙන් එතන ගොඩ නැගෙන්නේ නැහැ. ඒ ටිකෙන් නිදහස් බවක් ලබනවා. ඊ අරූපාවචර ලෝකේ ඇසකන දිවනාසී ශාරීරිය නිසා ලබන්නා වූ දුක සම්බන්ධ නැහැ. මනස නිසා දකින්න යම් දුකක් ඇද්ද ඒකෙන් පෙළෙනවා. ඒ ටික තියෙනවා. රූපාවචර ලෝකෙට ඇස් තියෙනවා කන් තියෙනවා හිතන්න පුළුවන්. දිවෙන් නාසයෙන් ශරීරයෙන් කියලා ගන්නා වූ ස්පර්ශ නැහැ. ශරීරයෙන් කියලා කිව්වේ ලිංගේන්ද්‍රියන්ගේ. දිවෙන් නාසයෙන් කියලා කිව්වේ නාහේ පේන්න තියෙනවා. කතා කරන්න එහෙම දිවක් තියෙනවා කටක් තියෙනවා. හැබැයි රාහ බලන පැත්ත නැහැ. ඒ જાතිය හැදිච්ච කයකුත් නැහැ. ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙනවා. අධ්‍යවේ ඉන්නකම්. හැබැයි ඒ නිසා ඒ පරිහරණයෙන් තොර වූ ප්‍රදේශයක නිසා ඒ බ්‍රාහ්මණයින්ටත් අනේ මට රහ දැයින්නේ නැහෙනි අනේ මට ස්පර්ශ දැනෙන්නේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ බාධකේ නැහැ. ওই ඉන්ද්‍රියන්ගේ එකක් හරි නැතුවම බාධකේ තියෙන්නේ මේ කාම ලෝකේ. එන සියලු බාධක දුර වෙනවා. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි ඔක්කොම නැත්නම් හයම නැත්නම්. එතන දුකෙන් නිදහස්. මොකද විඳින්නෙක් හෝ ගෝචර වෙන්නෙක් නැති නිසා පෙලෙන්නේ නැහැ. විද්‍යාමාන වෙන්නේ නැහැ. පෙලීමේ ස්වභාවයක් ගොඩනැගෙන්නේ නැහැ. අවශ්‍යතාවිකුත් නැහැ පෙලෙන්න. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා යම්කිසි ඉන්ද්‍රියයන්ගෙන් ඒ සියල්ල එතන නැත්නම් එතන නිවන් සුව. හැබැයි එකක් දෙකක් අඩු වුණොත් කර්ම විපාක විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා එක ඉන්ද්‍රියක් අඩු වුණාට පස්සේ අනේ ඒකේ සැනසීම කියන්න බෑ. අනික් ඉන්ද්‍රිය තියෙනවා නම් මේ කාම ලෝකේ. ඇත් දෙක නෑ ඉතින් ඇත් දෙකෙන් පේන හරිය නැතුවම නිවන්නේ කියන්න බෑ. මොකද හේතුව අනික් ඉන්ද්‍රිය රකින්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් මේ ඉන්ද්‍රියන්ගේ තියෙනවා. නිසා එකක් හරි අඩුනෝ කර්ම විපාක වශයෙන් දුක් විඳින්නයි ඒක එහෙම වෙන්නේ. ලෝකේ අසාරත්වයේ දැක්කොත් ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ සියල්ලේ අසාරත්වයේ දකින්න. එකක් දැක්කහම මේ අනුසාරයෙන් දක්න ඒවන් උපසංහරති. මෙසේ සංසන්දනය කරලා දකින්න ඕනේ. ඇස අනිච්ච නම් කනත් අනිච්චයි නාසයත් අනිච්චයි දිවත් අනිච්චයි කයත් අනිච්චයි මනත් අනිච්චයි කියලා. ඒ ඥානීයට දැයිනවා. එකක් දැන්නාම අනික කොහොමද කියලා ප්‍රශ්නයක් මේ ඥානීය තුල ඉතුරු වෙන්නේ නැහැ. ඥානය පහළ වුණා කියන්නේ වැහෙන්නේ නැති තත්ත්වයටපත් වුණා. එක ඉන්ද්‍රියක්ගේ මාධ්‍යයෙන් අනික් ඉන්ද්‍රියන්ගේ හැටි දකිනවා. ඒ අනුසාරයෙන් ලෝකේ බාහිර ලෝකේ හැටි දකිනවා. මුල මේ ප්‍රශ්නත් මේක අහලා තිබුණා. එක දෙයක් අනිත්‍යයි කියලා දැනගත්තාම අනික්වා දැනගන්නේ කොහොමද කියලා. ඒ දැනගන්නෙත් ඔය ක්‍රමයට. ප්‍රඥා ඇස පහළ වෙනකොට ලෝකේ කිසිම තැනක අනිත්‍ය නොවන දෙයක් නැහැ කියලා දකිනවා. අත්දැකීමට ගෝචර වෙලා තියෙන හරියත් අත්දැකීමට ගෝචරලා මතක නැති අරූප ලෝක රූපාවචර ලෝක බ්‍රහ්මාදී කොට්ටාසය බැලුවොත් ඒ ගැන හිතුවත් ඒවත් අනිත්‍ය මිසක් නිත්‍ය නෑ කියලා දකිනවා. ඒක ප්‍රඥායති ස්වභාවය. ඉතින් බුදුරන් වහන්සේ අහනවා එක දෙයක්. කර්මස්ථානයක් ගන්න ගියාම බුදුරන් වහන්සේ ඊළඟ භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් සූසු කර්මස්ථානය බුදුරන් වහන්සේ බලලා දෙනවා. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් මෙහෙම උන්වහන්සේ දන්නවා සුදුසු එක. ඉතින් ගැළපෙන දේ බලලා ඒ ගැළපෙන දෙයක් අහනවා. මාන ඇස ගැන මොකද හිතෙන්නේ ඔබට? මේ ඇස නිච්චද අනිච්චද? මුලින් පාඩමක් දීලා තියෙන්නේ. විග්‍රහ කරලා දේශනාවක් කරලා තියෙනවා. ඒව අහලා තියෙන අයගෙන් මේ අහන්නේ. ඉතින් අනිත්‍ය අනිච්ඡම් බන්තිය කියන්නේ එහෙනම් ඉතින් පාලිය පින්නත් එහෙම ඉතින් එහෙනම් අනිත්‍යයි ස්වාමීනි කියලා කියනවා. අනිත්‍ය නෙමෙයි වචනේ අනිච්ච. දාද හදාගෙන තියෙන එකට අනිත්‍ය කියලා. ඒ අනිත්‍ය කියන එක සංස්කෘතියෙන් අරගෙන අර්ථය වරද්දාගත් එක. එහෙනම් බුදුරන් වහන්සේ අනිච්ච ස්වභාවය විග්‍රහ කරලා දීලා තියෙනවා මුලින්. ඒක මතක තියෙනවා භික්ෂුන් වහන්සේලාට. යලි ආවර්ජනය කරන්න තමයි යහන්නේ. මහාන ඇස ගැන ඔබට මොකද හිතෙන්නේ? නිච්චද අනිච්චද? ඒ පාඩම කියා දීලා තියෙන්නේ මුලින් දේශනා කරලා. ඉතින් අනිත්‍යයි කිය හිටම බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙනවා අර භික්ෂුව. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා අහනවා. ඒකත් කියා දීලා තියෙන ඉසෙල්ලා දේශනා කරලා. හොඳට වැටහෙන්න දේශනා කරලා ඉතින් ඒවා ඉතින් හිතේ දරාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා. කර්මස්ථානයක් වශයෙන් වලන්නේ ගැළපෙන එකක් දෙනවා බල නැහැරි පෙන්නලා. ඉතින් යමක් අනිත්‍ය නම් ඥාන ගෝචරව කියනවා. ස්වාමීනි මට ඒක වැටහෙනවා අනිත්‍යයි ඒක දුකයි. අනිත්‍ය දෙයක් හැප වෙන්නේ කොහොමද? ඒක මට හොඳට පැහැදිලිව වැටහෙනවා. එද යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාමීටපත් වෙනවනම් විපරිණාමී කියන්නේ වෙනස් වෙනවා නම් කියලාද උගන්වන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණ ආදී ගැඹුරු අටුවාවල විග්‍රහ කරනවා. අකමැති ස්වභාවයෙන් වෙනස් වීමටයි විපරිණාම කියන්නේ. වෙනස් වුණ බලියටම නෙමෙයි. වෙනස් වෙන එක පරිණාම. විපරිණාම කියන වචනයෙන් පෙන්වන්නේ අපි අකමැති විදියට විකෘතියින්ටපත් වෙනවා. අන්න ඒක දුකට හේතුවක් වෙනවා. අපි කැමති නැහැ විකෘතිය වෙනවට. පෙනෙන ඇස් දෙක පේන්නේ නැති වෙනවට කැමති නැහැ. ඇහෙන කන් දෙක ඇහෙන්නේ නැති වෙනවා. කතා කරන්න පුළුවන් කටින් කතා කරන්න බැරි වෙනවා. හපල කන්න පුළුවන් දත් ටික ගැලවිලා යනවා. මේ ආදි වශයෙන් අපි කැමති නැති වෙනස් වීමකටපත් වෙනවා. අපි කැමති නෑ. <coughs> මෙන්න මේ වෙනස් වීම වලට කියනවා විපරිණාම. අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවා විග්‍රහ කරලා දෙනවා. අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ත සබ්බ සංකාරසු අනිච්ච සංඥා. අනිත්‍යයි කියන්නේ අන්න ඒකයි. අට්ඨියති. පෙලෙනවා. මොනවද පෙලෙන්නේ? මොකද්ද පෙලෙන්නේ? ප්‍රධාන දෙයක් තියෙන අපිට කරදර කරන එක. ඒ තමයි මේ ශරීරේ. මේ ශරීරයේ පිළීම අපිට මහා බාධකයක් දුක ඇති කරවනවා. මොනවද පිළින්නේ? සීතලෙන් පෙළෙනවා උෂ්ණයෙන් පෙළෙනවා බලකින්නෙන් පෙළෙනවා පිපාසයෙන් පෙළෙනවා ලෙඩ රෝග වලින් පෙළෙනවා ඉතින් විවිධාකාර ආබාධයන්ගෙන් පෙළෙනවා ඉතින් ඔය ආදි වශයෙන් පෙළෙන ඒවා බලාගෙන ගියහම සීකරණ සීකරණ ගියහම කොච්චර පෙළෙනවද අන්තිමට තේරෙනවා හුස්ම ගන්න නැතුව හිටියොත් කැක්කෝමයි වේදනයි පපුවයි කියලා හිර වෙලා යනවා. අදිනවා හුස්ම උඩට පෙලෙන හින්දා. ඇදපු හුස්ම තියා ඉන්න බෑ. පෙලෙනවා. විදහට ඒක ආපහු අරිනවා. ආපහු හැරලා ඉන්න බෑ පෙලෙනවා. ආයි හුස්ම ගන්නවා. හුස්ම අරන් තියාගෙන ඉන්න බෑ සැනසුම පෙවුනට. ආයි පෙලෙනවා. ඒක පහ කරලා දානවා. එහෙනම් හුස්මක් ගන්න හැටි පහ කරන මොහොතක් ගන්න පෙලිපෙලීමයි කරන්නේ. ඇහැ අරගෙන ඉන්නවා. පෙලෙනවා. ඇයි පිය ගහනවා. ඇහි පිය ගහපු ගාම දැවිල්ල අඩු වෙනවා. ආයි ඇස් අරිනවා. ආයි පෙලෙනවා. ආයි ඇහි පිය ගහනවා. එන ඇහි පිය ගහන ගහන මොහොතක් පාසාම පෙලෙනවට ප්‍රතිකර්ම. හුස්ම ගන්න මොහොතක් මොහොතක් පාසා පෙලෙනවට ප්‍රතිකර්ම. අත එක විදිහට තියා ඉන්න බෑ කැක්කමයි උස්සනවා. මොකක් නිසාද? පෙලෙන නිසා. ප්‍රතිකර්මයක් කරනවා ඒක වෙන දෙනෙලන් ඉරියව් වෙනස් කරනවා. සුවයක් වාගේ දැනෙනවා. ටික වෙලා ගියාම ආයි හිරි වැටලා පිළිනවා. රිදෙනවා. තව පැත්තට හැරෙනවා. පෙළෙන එකට කැමති නැහැ. නමුත් පෙළෙනවා. මෙන්න මෙහෙම පෙළීම බලන එක තමයි අනිත්‍ය බැලීම. දැන් එතකොට ලස්සනට තේරෙනවා. මොකද්ද? කොච්චර දුක් ගොඩක්ද තියාගෙන සැපයි සැපයි කිය කීමේ ඉන්නේ. මේ කය හැම වෙලෙම නිරන්තරයෙන් පෙළෙනවානේ. මේ පෙළෙන එකට ප්‍රතිකර්ම කර කර ඒක ගැන හිතන්නේ නැතුව පංචකාම ආස්වාදයේ විඳින වස්තුව නෙමේක කියලා හිතා ඉන්නවා. ඒ පැත්තට නැඹුරු කරනකොට අවිද්‍යාවේ වහනවා යථාර්ථේ. මොකද යථාර්ථය පෙළෙන එක පෙළෙන්නේ නැති හොඳ එකක් කියලා පෙන්නනවා. ඒක තමයි විකෘතිය. ප්‍රകൃතිය මොකද්ද? අනිච්ච දේ අනිච්ච හැටියට පෙන්නනවා. එහෙනම් පෙළෙන එක පෙළෙන හැටියට මතක කරලා පෙන්නනවා. මෙන්න මේක වැහිලා තියෙන පොඩි දෙයක් වැහිලා තියෙන. අපිට ඕක වෙනකොට මොකද්ද කියන්නේ? පෙළෙනේ හින්දා දුකයි කියව එක ස්ථිර නැති හින්දා දුකයි කියලා වචනෙට පරිවර්තනය කළා. අදහස නැතුව ගියා. පැහැදිලිව දුක ඇති වෙන හැටි හොඳට පැහැදිලිව මේ ශාරීරියේ ස්වභාවය හිතන්න හිතන්න වැටහෙන්න තිබුණා. ඒ අනිත්‍ය ධර්මතාවයේ අර්ථය වෙන වෙනස් කරලා ඒක ස්ථිර නෑ කියලා ස්ථිර නැති හින්දා දුකයි කියන එකට දාලා හිටම මන්ද බුද්ධිය කළා. දැන් මොකද වෙන්නේ? ওই වචනේ ස්ථිර නැති හින්දා දුකයිලා කොච්චර හිතුවත් දුක වැටහෙන්නේ නෑ. මේ පැවැත්ම දුකයි නේද කියලා වැටහෙන්න විදිහක් නෑ. පෙළෙන එක අයින් කරලා. අට්ඨියති හරායති මේ අට්ඨියති හරියට දැක්කනම් මේක තවදුරටත් හොඳයි කියන්නේ ලැජ්ජයිනේ මෙසැප මෙසැපත් සැපයයි ගනිදෝ කවරේ අන්න රෝවැඩ සංගරාවේ පෙන්නවා හරායති මේක සැපයි කියලා කවුද ගන්නෙ මේක හැටි මෙහෙමයි ඉතින් ඔය ආකාරයේ විග්‍රහ වෙනවා jigucchati මොනවද මේකේ තියෙන්නේ මලමූ ගොඩවල් මිසක් වෙන මොනවද හිතා ඉන්නවා මගේ වස්තුව මගේ සංකද කියලා. ඇතුලේ හිදින කුණු වල බැලුවොත් මල මුත්‍ර මිසක් වෙන එකක් නැහැ. නමුත් අපි හිතා ඉන්නේ එතන නෙමෙයි ඒ යථාර්ථයේ වහලා. අසුබ සුබයි කියන විකෘතියක ඉන්නවා. ප්‍රകൃතිය මොකද්ද? අසුබ අසුබයි කියලා දකින්න ඕනේ. මෙන්න මේකට කියනවා විපල්ලාස. නැන විපර්යාසයෙන් දකින්නේ. මනස විපර්යාස වෙලා පෘථජනයෝ ඉන්නේ. මොකක් නිසාද? මේ අනිසි දේවල් නැත්නම් අනිත්‍ය දේවල් දුක් කරදර දෙන නිතර පෙළුමට පෙළියෙන්න ලක්ෂණයට ඇති වෙන දේවල් හරි වටිනා දේවල් කියලා හිතාගෙන මනස විකෘති කරලා විපර්යාසය අනිත්‍ය නිත්‍යයි කියන විපර්යාසය එන්නේ දුක් ගොඩවල්මයි ඒකට ප්‍රතිකර්මයක් කරනට සුවයක් වාගේ දැනෙනවා කුසල් කරව මෙට්ටියක් උඩ හොඳට ඉඳ ගන්නවා හරි සුවයිනේ කියනවා මොකද සුවසෙන් දැවුනේ. නැගිටලා හිටියා ඉඳගෙන ඉන්න බැරුව ගියා. පස රිදෙනවා. නැගිටලා ඉන්න බෑ කකුල් රිදෙනවා. ඉඳ ගන්නකොට ඇටකොටු තැලෙනවා. මස් පිළු වයන්ගෙන මොකද තද එකේ හිටියොත්. ඒකෙන් තමයි මොකද ඉන්නේ කැක්කම අරගන්න අර කුසන් කරලා තියෙන එන්න හොඳ මෙට්ටියක් උඩ ඉඳපුවාම සුවද ඇෙනවා. සුව තිබුණේ මෙට්ටේද? නෑ අපේ ඇඟේ තිබිච්ච කැක්කුමට ප්‍රතිකාරමක් හම්බ වෙලා. తాවකාලිකව ඕකේ ඉන්නවා සුවයි කියලා ටිකක් වෙලා. පස රත් වෙන්න පටන් ගන්නවා වාතයක්වත් වදින්න නැති වෙන්න සතු ඉරවුනහම. අප්පා දනවා දන මේක රස්නේ. ආයි නැගිටිනවා. එහාට හැරෙනවා මෙහාට හැරෙනවා. ඒ හැරෙනකොට අර වේදනාවට ප්‍රතිකර්මයක් එනවා తాවකාලික. ඒක සුව වශයෙන් දැනෙනවා. එනවා අපි විඳලා තියෙන සුවයක් නෙවෙයි. දුකට පිළිසරණක් වෙන්න හදාගත්ත తాවකාලික ප්‍රතිකර්මයක්. දැවෙනකොට ඒකට අපිට අසහනයක් එනවා. රාග අසහනයත් ඒ වගේ. රාගයට හේතුකාරක වෙන්නා උදේ හොඳයි කියලා වැරදි ආකල්පයෙන් ගන්නවා. ඊට අනුකූල ගතක් හැදෙනවා ඒකට ඌනතාවයෙන් යුක්තව. ඒ ඌනතාවය නිසා අසහනකාරී මානසිකත්වයක් හැදෙනවා. අර සුවයි සුවයි කියනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇසුරු නොකළොත්. ඒ නිසා මොකද කරන්නේ? తాවකාලික ප්‍රතිකර්මයක් වශයෙන් ඒව ඇසුරු කරලා අසහනය නිවා ගන්නවා. අසහනයේ දුකක්. නමුත් ඒක නිවෙනකොට අපිට දැනෙන්නේ හරි සැපයි කියලා. මෙන්න මේක නිසා පංචකාමයේ රැවටෙනවා පංචකාම සම්පත්තිය කියලා. මෙන්න මේකට කියනවා දුකෙහි සැප යන විපල්යාසය. පෘථජ්ජනයට තියෙනවා. ඕක ධර්මයේ දැක්ක කෙනාට ධර්මානුකූලව සිහි කරනකොට ඒකේ ස්වභාවය හරියටම දකිනවා. සැප කියන්නේ දුක කියලා ඔන්න ඔතෙන්දී දකින්නේ. සැප කියලා කියන්නේ අපි හදාගත යම් කිසි දුකට පිළිසරණක් හදා ගන්න. දුකෙන් දුක විඳිනකොට ඒකෙන් මිදෙන්න ක්‍රමයක්. සයට නේද රස මුසුබත් කන්නේ, ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ. ලෙඩට වේති මේ මෙලොව සතුන්නේ කුමද මීට සැප එකයි සිතන්නේ. අපේ ආදී තිබිච්ච හෙළ වදන්. එදා දීපු නියම උදු වදන්. ওই ලෝ වැඩ සංගලාවේ අදක් තියෙනවා. අද භාවිතාට ගන්න නැතුව හමස් පෙට්ටියට දාලා අයින් කරලා. වටිනා පොතක් අරගන්නේ නැහැ ඉස්කෝලේ ළමයෙකුටවත් උගන්වන්න. ඕවා කියලා වැඩක් නැහැ. ඩඩ ඩඩා කියන නටෝනේ විතර දෙනවා. අන්තිමට මොකද වෙන්නේ? බෝලේ පිටයි දීලා පුරුදු කළාට පස්සේ ඒකයින් ගන්න දෙයක් නැති වෙනවා. මොනවා කරන්නද කිව්වොත් අපිට වයින්නවා. පුරුදු කළා තියෙන්නේ සංකර සිරිත් විරිත්. තැන දීලා තියෙන්නේ ඒවට සෑගි දෙන්නේ ඒවට. මානසික ගුණධර්ම වඩන්නේ කොහොමද? ඉතින් හදනවා මෙච්චර මේ දූෂණය කරන රටක් ඇයි මේ බණ කියන රටේ කියලා. බණ වහපු රටේ කියන රටේ නෙමෙයි. ඒ මොකද කරන්නේ? ඉතින් දකින්න ඕනේ මේ සිද්ධි ඔක්කොම අපි ওই විදිහට. මෙන්න මෙහෙම දැක්කහම දකින්නවා. මේ ලෝක සත්‍යයේ ඉන්නේ බුදුබණ අහනකම් මොන කාගේ බණ ඇහුවත් අනිච්ච නිච්චයි කියන විපර්යාසී දුක්ඛ සුඛයි කියන විපර්යාසී අනත්ත අත්තයි කියන විපර්යාසී. අසුබ සුබයි කියන විපර්යාසී. ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුබ කියන මේ ප්‍රകൃතිය බුදු දහම තුලින් කවදා හරි දැක්කදාට ලෝකේ මිදෙන්න තව අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. නිවන් දකින්න තව කරන්න දෙයක් නැහැ. නිවන කලාම ගෙනියන ප්‍රඥාව පහළ වෙනවා. ඕකයි දකින්න ඕනේ. ඉතින් තේරුම් ගන්නට මේ ඇස මුල් කරලා කිව්වහම මේ මුල් කරගෙන සියල්ල දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ වහන් උපසංහරති. මෙසේ සංසන්දනය කරන්න. ඇහැ අනිච්ච නම් ඇහැ තැවෙන එකක් නම් දැවෙන එකක් නම් පිළෙන එකක් නම් ඇහැට ගෝචර වෙන රූපයක් ගත්තහමත් ඒකත් ওই විදිහට වෙනස් වෙනවා විපර්යාසයටපත් වෙනවා. කනත් ඒ වගේ ඇහැ හැදිලා තියෙන යම් කිසි දෙයකින්ද ඒ සතර මහා භූතයන් නිසා හටගත්තා වූ යම් කිසි කුණු ගොඩක් තියෙනවා හැදිලා. ඒ වගේම තමයි කන හැදිලා තියෙන්නේ. හැඩේ වෙනස්. හැඩේ වෙනස් වෙලා තියෙනවා. ගෝචර වෙන අරමුණ ගන්න ඊට අවශ්‍ය ඉඳලා කන කියලා හැදිලා තියෙනවා. නමුත් හැදිලා තියෙන්නේ අර කුණු ගොඩවල් වලින්මයි. ඇහැ පෙළෙනවායි කනත් පෙළෙනවා. ඒ පෙළෙන ආකාරයෙන් බලන්න ඕනේ නැති එකින් එකට. ඒවන් උපසංහාරේ සංසන්දනය කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඇහත් පෝෂණය වෙලාමයි හැදුනේ. මව් කන බොන ආහාරයේ මව්ගේ බඩ ඇතුළේදී ඇහැ ආරම්භ වුණා. හැබැයි බඩ ඇතුළේදී ඇහැ ආරම්භ වෙන්න මව්ට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉබේ සත්වේ හටගත්තේ නැහැ. ඒක ඉබේ හටගත්තා කියන වාදයට වැටෙන්නේ නැහැ. මොකක් නිසාද? ගන්ධබ්බාවක් අන්ති හොන් තියලා ගන්ධබ්බිය කොක්කන්ති වෙන්න ඕනේ. ඒ ගන්ධබ්බියාගේ ස්වභාවයෙන් කර්ම ශක්තිය සම්බන්ධ වෙලා තමයි ඒ ආකෘතිය මස්ලියකයින් හැදෙන්නේ. එහෙම හැදිච්ච කතාවේ මස්ලිය S2 ඒකේ තියෙන සතර මහා භූත ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු කියන ධාතු හතරේ නිෂ්පාදනය කොයින්ද ධාතු හතර අම්මා කන බොන දේවල් වලින් ගත්ත ඕජස අරගෙන තමයි ওই ටිකට මුල වුණේ ඒක අම්මා ඇදලා දුන්නා නෙමෙයි ඒ ධර්මතාවයෙන්ම සුදුසු විදිහට සකස් වෙලා නිකන් සකස් වුණා නෙමෙයි අර කර්ම බලවේගීට අනුව ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් තියෙනවා ඊ අනුව තමයි ඒ මාර්ගයේ කම්පියුටර් වගේ මේ ඇඟ සකස් වෙලා තියෙන්නේ. ඊ අනුව තමයි ඊළඟ දරුවාට අවශ්‍ය කරන පෝෂණය යන්න මවගේ ගැබ සකස් වෙලා තියෙන්නේ. ඒකේ එල්ලීලා තමයි කොකුබන්නවා එල්ලලා ලේවුරා බනවා වාගේ අර හැදිච්ච සතා මවගේ අරබාසිය තුල ඒ සූසු තැනක බැඳිලා තමයි කය නගන්න පටන් ගන්න. පෝෂණය ඇදලා ගන්නවා ඇඟේ. කූඩැල්ලා ලේවුරා බනවා ඇඟේ එල්ලීලා. ඒ වගේ අර පණුවා වගේ පුංචියට හැදිලා ඒ කයින් ආරම්භ වෙනකොටම අර ගන්ධබ්බය හැදිලා එන හැටි මස්ලේ කයින්. ඉතින් ওই ක්‍රමයට හැදෙනවා. හැදිලා හිටන් මේ කය හැදෙන ආර පෝෂණේ මොනවද ගත්තේ? කන බොන ආහාරයෙන් පඩවි ධාතුව ගත්තා. ආපෝ ධාතුව ගත්තා ද්‍රව ගතිය. ඒ වගේ මේවා ගොනු වෙලා තිබිච්ච ශක්තිය අරගෙන තේජෝ ධාතුව නිපදෙවුණා. ඒවා නිසා අවශ්‍ය කරන්නා වූ වායෝ ධාතුව මව හුස්ම ගන්නකොට ඒකෙනුත් ගත්තා. ওই ධාතු හතරේ සංකල්පණයකින් හැදුවා ආකාශ ධාතුව තුල ඒ මේ අතර කෑලි තියලා ධාතු පහකින් පංච මහා භූතයන්ගෙන් කයක් හැදුවා. හතරකින් හැදුනා අභ්‍යන්තර කුහර, කං කුහර, ඇස් කුහර, ඒ වගේම කටේ කට නැමැති කුහරය, ආමාශය නැමැති කුහරය, බඩවැල් අතරේ යන්න තියෙන ආහාර ගිනියන කුහර මේ ආදී ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් අතර තියෙන වෙනස්කම ආකාශ ධාතුවේ වෙන් වුණා. ඔහොම ඇදිලා මේ කය සකස් වුණ ආකාරයක් තියෙනවා. ඉතින් ඇස් දෙක කන් දෙක නාසය දිව කය කියන්නේ මේ සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිලා තියෙනවා කියලා ක්‍රමානුකූලව දකින්න ඕනේ. මේ හැම එකක්ම පෙළෙනවා. අනිත්‍ය ලක්ෂණේ යුක්තයි. හැදිලා තියෙන මේ මල මුත්‍රා ගොඩවල් වලින් ගන්ධහරයක් ඇති එකකින් නෙමෙයි මේ ආකාරයෙන් ඒකේ ස්වභාවය දකින්න ඕනේ.